අතරම විරුද්ධයි ක්‍රිකට් ක්‍රීඩකයෝ. ඒ වගේම මාධ්‍යවේදී, ඒ වගේම නළුවෝ. ඒක නුසුදුසුකම නෙමෙයි හැබැයි ඒක සුදුසුකම වෙන්න බෑ. ප්‍රසිද්ධිය ලබාගෙන දේශපාලන සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන, දේශපාලනයේ පොඩි කාලේ ඉඳලා කරපු මොකක් හරි දේශපාලන සම්බන්ධකම් තියෙන පුද්ගලෙක් නම් කමක් නෑ. මේක මූණ කොහේ හරි සුපර්ස්ටාර් වුණාම නැත්තම් කොහේ හරි වුණාම අන්තිම එක තමයි නාම යෝජනා ගන්න. දෙන්න එපා මේ මේ මේ පිරිසට මාධ්‍යවේදී මොකක් හරි ටීවී එකේ පොඩ මූණ දාගත්තාම මෙන්න ඒක තඳින්න. එච්චරයි තියෙන්නේ. අවුරුදු පහයි කරන්නේ දේශපාලන. එහෙම නැතිලා ගිහිල්ලා ආපහු එළියට එනවා. ඉතින් අපි ඉල්ලා හිටනවා විශේෂයෙන්ම මෙන්න මේ සංස්කෘතිය මේ රටේ ඉවත් කරන්න කියලා බඳලා ජනතාවෙන් ඉල්ලනවා අපිව පත් කරන්න ඕනේ. ඔබතුමාලා සුදුසු පුද්ගලයෙක් පත් කරන්න.